بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين عَمَّ يَتَسَاءَلُونَ عَنِ النَّبَإِ الْعَظِيمِ الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ كَلَّا سَيَعْلَمُونَ ثُمَّ كَلَّا سَيَعْلَمُونَ ألم نجعل الأرض مهادا والجبال أوتادا وخلقناكم أزواجا وجعلنا نومكم سباتا وجعلنا الليل لباسا وجعلنا النهار معاشا ඔවුහු එකිනෙකා විමසාගනුයේ කුමක් පිළිබඳවද භාරදූර පුවතවන අවසානදිනය පිළිබඳවද එය කුමක්තයත් ඔවුන් ඒ පිළිබඳව විවිධ අදහස්වලින් යුත් අය වන්නාහ. එසේ නොව ඔවුහු මෙසේ හැසිරීමෙන් අවධානමින් සිටිය යුතු යන්න ඔවුන් මැනවින් වටහාගනී පසුව එසේ නොව ඔවුන් මැනවින් වටහාගනී. අපි පොලෝතලය ජීවත්වීමට සුදුසු ස්ථානයක් ලෙස නිර්මාණය නොකළෙමුද තවද කඳු කූඥ ලෙස අපි නිර්මාණය නොකළෙමුද නුඹලා ජෝඩු වශයෙන් අපි මෙව්වෙමු නුඹලාගේ වෙහෙස නිවාදමන ආශ්වාදයක් වශයෙන් නුඹලාගේ නින්ද අපි ඇති කළෙමු තවද රාත්‍රිය වස්ත්‍රයක් ලෙස ඇති කළෙමු තවද දහවල ජීවනෝපාය උපයා ගැනීමේ කාලය ලෙස අපි ඇති කළෙමු. وبنينا فوقكم سبعا شدادا وجعلنا سراجا وهاجا وأنزلنا من المعصرات ماء ثجاجا لنخرج به حبا ونباتا وجنات ألفافا නුබලාට ඉහලින් ශක්තිමත් අහස් හතක් නිර්මාණය කළෙමු. ඉතා ප්‍රබල දීප්තියෙන් හා තාපයෙන් යුත් පහනක් එනම් සූරයයා නිර්මාණය කළෙමු. ධාන්‍ය හා පැලෑටිද එකිනෙක වෙලී ඇති ගස්කොල සහිත වතුද පිට කිරීම පිණිස අධික ලෙස හැලෙන්න්නා වූ ජලය අපි වැහිවලාකුළු වලින් පහල කළෙමු. إن يوم الفصل كان ميقاتا يوم ينفخ في الصور فتأتون أفواجا وفتحت السماء فكانت أبوابا وسيرت الجبال فكانت سرابا إن جهنم كانت مرصادا للطاغين مآبا لابثين فيها أحقابا لا يذوقون فيها بردا ولا شرابا إلا حميما وغساقا جزاء وفاقا إنهم كانوا لا يرجون حسابا وكذبوا بآياتنا كذابا وكل شيء أحصيناه كتابا فذوقوا فلن نزيدكم إلا عذابا සැබැවින්ම තිර විනිශ්චදිනයෙහි කාලය කලින්ම අල්ලා විසින් නියම කර ඇත. සූර්නලාව පිමිණු ලබන දිනයෙහි නුබලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත. අහස විවෘතවනු ලැබ එය දොරවල් බවට පත්වෙනු ඇත. කඳු ඉවත් කරනු ලැබ මිරිංගුවක්සේ දිස්වනු ඇත. සැබවින්ම නිරය අපරාධකරුවන්ගේ පැමිණීම මහත් බලාපොරොත්තුවෙන් බලාසිටින ස්ථානයකි. සීමාව ඉක්මවා ගියවුන් වන අපරාධකරුවන් සඳහා වූ නැවත පැමිණෙන ස්ථානයයි. ඔවුහු එහි යුග ගණනාවක් රැඳී සිටිති. අධික උනු කළ ජලය හා නිරයෙහි වෙසෙන්න්නන්ගේ ශරීරයෙන් ගලනා සැරවහැර ඔවුහු එහි සිසිලක් හෝ පැන් කිසිවක් රසවිඳින්නේ නැත. ඉහත සඳහන් වූ දඩුවම් ඔවුන්ගේ ක්‍රියාවන්ට ඉතාමත් සුදුසු ප්‍රතිඵලවේ. සැබවින්ම ඔවුහු එදින අල්له විසින් සිදුකරනු ලබන පරීක්ෂණය බලාපොරොත්තු නොවී විශ්වාස නොකර සිටියෝය. තවද අපගේ සාධකයන් තරේ ප්‍රතික්ෂේප කළෝය. සෑම වස්තුවක්ම ලිකිතව සංඛ්‍යාලේකන ගත කර තැබුවමු. එනිසා දඩුව මේ රසවිඳියූ. දඩුවම මිස අපනුබලාට වෙන කිසිවක් වැඩි නොකරන්නෙමු. එන්න! للمتقين مفازا حدائق وأعنابا وكواعب أترابا وكأسا دهاقا لا يسمعون فيها لغوا ولا كذابا جزاء ربك عطاء حسابا رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا සැබවින්ම බියබැතිමතුන් හට ජයග්‍රහණය එනම් ජයග්‍රාහික ස්ථානය ඇත ජයග්‍රාහික ස්ථානය යනු උයන් හා විවිධාකාර රසැති මිදිද වටකුරු නෙරාගිය පියයුරුවලින් යුත් සම වයසති කාන්තාවන්ද මත්පැන් පිරුණු භාජනද ඇත එහි පුහු වචන හා අසත්‍යදෑ ඔවුහු නොසවන් දෙති. මේ සියල්ල නුබගේ පරමාධිපතියාණන්ගේ පිරිනැමීමක් වශයෙන් හා යහපත් ක්‍රියාවන්ට සරිලනසේ සැකසුණු පරිත්‍යාගයක් වශයෙන් පිරිනමන ලද්දකි. නුබේ පරමාධිපතියාණන් කෙසේ දෙයක් ඔහු අහස් හා මහපොළොවෙහිද ඒ දෙක අතර ඇති දේවල්හිද හිමිකරු වූ අසමසම කරුණාන්විතය ඔවුහු ඔහු අමතා මුහුණට මුහුණලා කතා කිරීමට ශක්තිය නොදරන්නෝය. يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا ذلك اليوم الحق فمن شاء اتخذ إلى ربه مآبا إنا أنذرناكم عذابا قريبا يوم ينظر المرء ما قدمت يداه ويقول الكافر يا ليتني كنت ترابا එදින ආත්මය නැමැති ජිබ්‍රීල් හා මලක්වරුන් පෙළගැසී නැගී සිටිති අසමසම කරුණාන්විතයා කවරෙකුට අවසර දුන්නේද තවද කවරෙකු නිවැරදිදේ පවසන්නේද ඔවු හැර වෙන කිසිවෙකු කතා නොකරති එම දිනය සැබෑවකි එම නිසා කවරෙකු කැමත්තේද ඔහු තම පරමාධිපතියාණන් වෙත වූ මග සකසා ගනිත්වා සැබවින්ම සමීපයෙන් තිබෙන දඩුවම පිළිබඳව නුඹලාට අපි අවවාද කළෙමු. එදින මිනිසා තම දෙअත් පෙරටුකොට සිදු කළදේ දැකබලාගනී. තවද අහෝ මා මෙලොව පසක් ලෙස පත් නොවූයෙම් දැයි ප්‍රතික්ෂේපකයා පවසනු ඇත.